අකුසල ධර්මයන්ගෙන් මිදීම පිණිස සිත දියුණු කිරීමේදී ඒ සඳහා බොහෝ ක්‍රමෝපායන් අපට අනුගමනය කළ හැකි වෙනවා. ඒ ඒ අකුසල ධර්මයන් දුරු කරන්නට අවශ්‍ය විදිහට ඊට ප්‍රතිපක්ෂ වූ ධර්මයන් ඇසුරු කිරීම සාමාන්‍යයෙන් අනුගමනය කරන ලබන ක්‍රියාපිළිවෙතක්. අසුබේ රාගය දුරු කරන්නට අසුබය දියුණු කරනවා වගේම මෛත්‍රිය වැඩි වැඩිම සිද්ධ කරන්නේ ඒ සිතෙහි ඇතිවන ද්වේෂය යටපත් කිරීම සඳහා. මෙන්න මේ ආකාරයට ඒ සිතෙහි ඇතිවන අකුසල මූලයන් අකුසල ධර්මයන් දුරු කිරීම සඳහා එයට අවශ්‍ය ප්‍රතිපක්ෂ වන කුසල නිස්සෘත ධර්මයන් ඇසුරු කිරීමත් මේ භාවනාවෙහි තිබෙන එක් ක්‍රමෝපායක්. ඒ වගේම අපට පුළුවන්කම තිබෙනවා නොඑක් වෙලාවට නොඑක් අරමුණු වල විසිරී පවත්නා සිත ඒකාග්‍රගත කරගෙන එක අරමුණක පිහිට වීම සඳහා අපේ මානසිකාරය කුසල නිස්සිත විශේෂපතයන් තුළ හික්මවන්නට කුසල නිස්සිත විශේෂපතයන් තුළ අපිට හසුරවන්නට පුළුවන්කම තිබෙනවා. එයත් භවනාවටම ඇතුළත් කොට දක්වන්නේ. සිතේ අකුසලයන්ගෙන් මිදීමක් තිබෙනවා නම් ඒ අකුසලයන්ගෙන් මිදීම පිණිස සිත මෙහෙවීමක් තියෙනවා නම් ඒ භවනාවෙන් සිද්ධ වෙන ප්‍රධාන අර්ථයක්. පසුගිය දේශනාවන් තුළදී විශේෂයෙන්ම අපි හඳුනා ගන්නට යෙදුනා භාවනාවේදී අසුබ භාවනාව භාවිත කරන්නේ කායानुපස්සනා භාවනා විදිහක් විදිහට කොහොමද කියන එක. එහිදී අපේ කය නිස්සිත කරගත්ත දේහ නිස්සිත ඒ අසුබ කොටහස පිළිබඳව අප හඳුනාගත්තා වගේම ඒ තුලින් ලැබිය හැකි ප්‍රතිලාභ ඒ වගේම ගෘහ ජීවිතයක් ගත කරන ඔබ විසින් එය කෙසේ දියුණු කළ යුතුද ඒ දියුණු කිරීම ප්‍රායෝගිකව සිදු කරන්නේ කොහොමද ආදී සියලු කරුණු පිළිබඳව ඒ දේශනාවන් තුළදී අපි විශේෂයෙන් අවධානයක් යොමු කළා. පින්නතනේ අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බුද්ධාමි සුඛය. අනුස්සතියක් කියලා කියනකොට ඒ අනුව පවත්නා සිහියක්. අනුස්සති කියලා කියන්නේ ඒ අනුව පවත්නා සිහියක් හැඳින්වීම සඳහානේ. යා අනුස්සති පතිස්සති ආදී ලෙස දැක්වෙන ඒ වචන සමුදාය තුළ මේක සිහිය හැඳින්වීම සඳහා භාවිත වෙන දෙයක් තමයි අනුස්සති කියලා කියන්නේ. එතකොට බුද්ධානුස්සති කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව පවත්වන අනුස්සතියක්. ඒ පිළිබඳව පවත්න සිහියක් තමයි බුද්ධානුස්සතිය නැතිනම් බුද්ධගතා සති කියලත් හඳුන්වනු ලබන්නේ. බුද්ධානුස්සති භාවනාවක් තුළින් සිදු කරනු ලබන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණස්කන්ධය පිළිබඳව අනන්ත වූ ගුණ පිළිබඳව අපේ සිහියට නගා ගනිමින් ඒ පිළිබඳව නිරන්තරයෙන්ම සති සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කිරීම. ඒ තුළින් අකුසල ධර්මයන් දුරු කරන්නට පුළුවන්කම තිබෙනවා වගේම තමන්ගේ චිත්තසංතානය නිරන්තරයෙන්ම පාරිශුද්ධව පවත්වා ගන්නට පුළුවන්කම තිබෙනවා. යම් කිසි කෙනෙක් බුද්ධගත සත්‍ය අනුව තමන්ගේ සිහිය පවත්වනවා නම් ඒ බුදුගුණ තුළ වඩන සිහිය ඔහුට ඔහුගේ ලෞකික ජීවිතයත් යහපත් කිරීම සඳහා හේතු වන බවයි බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නට යෙදුනේ. බුද්ධානුස්සතිය බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව අනුස්මරණය කිරීම බොහෝ කාලයක් ඒ සිහිපත් කරන අයට හිතසුව පිණිස පවත්නා වටිනා අනුස්මතියක්. ලෞකික ජීවිතය තුළ සිතෙහි පිරිසිදු බව ඇති කර ගැනීම නිසා ඇති කරගනු ලබන මානසික තෘප්තිය සහ සැනසීම ඒ තුලින් ලබන්නට පුළුවන්කම තිබෙනවා වගේම ඒ තුලින් ඒකාග්‍රගත කරගත් මනසින් උතුම් ධර්මාවබෝධය સિદ્ધ කරන්නටත් පුළුවන්කම තිබෙනවා. එනිසා බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුගුණ භාවනාව කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව භාවිත කළ යුතු ඊටාම වටිනා අනුස්මතියක්. බුද්ධානුස්මතිය වැඩිම සිතෙහි වේකී යන ඒ ශ්‍රද්ධා චෛතසිකය උපදවන්නට හේතු වන දෙයක්. ශ්‍රද්ධාව කියන දේ ඉන්ද්‍රිය ධර්මයක්. ශ්‍රද්ධාව අපේ ජීවිතයේ ප්‍රධාන අර්ථයක් ප්‍රධාන කෘත්‍යයක් ලෝකෝත්තර මාර්ගයේ උත්පාදනය කරන්නට ඇති කරනු ලබනවා. ඒ වගේම ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රිය ධර්මයක් වගේම බල ධර්මයක් බවට පත්වනවා. ශ්‍රද්ධා බලං කියලා කියන්නේ ඒක. එතකොට මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය සහ බල ධර්මයක් වෙනකොට මේ ලෝකෝත්තර මාර්ගයේදී ලෝකෝත්තර ප්‍රතිපදාවේදී එය ඊටාම අත්‍යවශ්‍ය වූවක්. මොකද බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන ශ්‍රද්ධාව, බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන ගෞරවය මේ ආදී දේවල් මූලික කරගෙන තමයි අපි මේ ප්‍රතිපදාව තුළ නියැලෙන්නේ. එනිසා වීරයාදී උත්පාදනය කර ගැනීමටත් බුද්ධානුස්සතිය ප්‍රධාන වශයෙන්ම බලපානවා. බුද්ධානුස්සතිය නිසා බෞද්ධයින් හැටියට නිරන්තරයෙන්ම සිත්ති සබාගත යුතු මෙනෙහි කළ යුතු අනුස්සති භාවනාවක්. බුදුගුණ පිළිබඳව සිහිපත් කරනකොට ඔබට එය කාය විවේකයේ තිබෙන අවස්ථාවක් නම් එක තැනක ඉඳගෙන බුදුගුණ මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. යම් විදිහකින් ඔබට කාය විවේකයේ සැලසෙන්නේ නැත්නම් ඔබට වැඩ කටයුත්තක් කරන ගමන් වුණත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණයන් පිළිබඳව අනුස්මරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. බුදුගුණ කියලා කියන්නේ මහා සාගරයක්. මහා සාගරයක් වගේ බුදුගුණ පිළිබඳව කෙනෙක් තමන්ගේ සිත මෙහෙවනවා නම් ඒක ඊටාම වටිනා සැනසීම පිණිස පවත්නා දෙයක්. බුදුගුණ කියන එක කෙනකෙනාගේ ඥාන ප්‍රමාණයට ප්‍රඥාවේ සීමාවට දැනෙන දෙයක්. ඒ නිසා Tamanට හැකි පරිදි හිතන්නට පුළුවන්කම තිබෙනවා. මහසාරියුත් තෙරුන් වහන්සේ විසින් බුදුගුණ හිතා නිම කරන්නට බැලුවත් ඒ බුදුගුණවල කෙලවරක් දකින්නට පුළුවන් කමක් නැත්තේ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් වුවද තවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ බුදුගුණ පිළිබඳව සජ්ජායනා කළත් ඒ බුදුගුණ අවසන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මුළු ලෝක ධාතුව පුරාවතම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා එක බුදුමුවකින් දේශනා කරන ලද බුදුගුණයක් තවත් බුදුමුවකින් නොවදාලා වෙන වෙනම බුදුගුණ දේශනා කරන්නට පුළුවන්කම තිබුණත් කල්පයක් අවසන් වුණත් බුදුගුණ අවසන් වන්නේ නැහැ. ඒවන් අචින්ත්‍යා බුද්ධා කියලා දක්වන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ තිබෙන ඒ උත්තරීතර తত্ত্বය උත්තරීතර ගුණධර්මයන් මේ විදිහට නොසිතිය හැකි නොසිතිය යුතු ප්‍රමාණයෙන් යුක්තයි. ඒක කෙනෙකුට හිතලා කෙලවරක් කරන්නට පුළුවන් කමක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥානයකින්වත් එය කියා දැක කෙලවරක් කරන්නට බැරි නම් එබඳු වූ බුදු ගුණවල අනන්ත ස්වභාවය පිළිබඳව අපිට අමුතුවෙන් කතා කළ යුතු වන්නේ නැහැ. ඒ අනන්ත බුදුගුණ සාගරයෙන් යම් කිසි විදිහකින් ලැබෙන සිහිල් පිණි පොදක් වගේ කෙනෙකුට Tamanගේ මනස නිවා ගැනීම පිණිස බුදුගුණ පිළිබඳව අනුස්මරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. එය බුද්ධානුස්සතියයි. බුද්ධානුස්සතිය භාවනාවක් විදිහට කෙනෙක් දිනු කරනකොට ඒ දිනු කළ හැකි ක්‍රමවේදයන් තිබෙනවා. ඒ බුද්ධානුස්සතිය පිළිබඳව තමන්ගේ මනස මෙහෙවන පුද්ගලයින්ට ඒ නැවත නැවත තමන්ගේ සිත වරුදු පුහුණු කරන වීථයක් බවට පත් කර ගැනීමේදී ඒට ප්‍රධාන වශයෙන් සිත තැබීමේදී ඒට සිදු කළ හැකි ආකාරයන් අපි විශේෂයෙන්ම හඳුනා ගන්නට ඕනේ. පිනතුනේ බුදුගුණ පිළිබඳව අපි භාවනා කරනකොට සමස්තයක් විදිහට අපේ පැරණෝ පුරුදු පුහුණු වෙලා හිටියා මේ නවාරහාදී බුදුගුණ පිළිබඳව සජ්ජායනා කරන්නට. අර නවගුණ වැලක් අතට අරගෙන නවගුණ වැලේ අර එක දෙයක් අතින් අරගෙන එක අර අතට අහුවෙන එකක් අරගෙන එකකට ඒ බුදු බුද්ධානුස්සති භාවනාව සඳහා පාදක කරගන්න නවාරහාදී බුදුගුණයන් එකවරක් බැගින් සිතින් සජ්ජායනා කරමින් භාවනා කරන්නට බොහෝ දෙනෙක් පුරුදුව හිටියා. මේකත් නරක දෙයක්ම නෙමෙයි. නමුත් බුද්ධානුස්සති භාවනාව තුළ තිබෙන ගැඹුරු බුද්ධානුස්සති භාවනාව තුළ අපේ සිත දියුණු කිරීමේදී වැදගත් වෙන තව බොහෝ කරුණු කාරණා තිබෙනවා. අපි එහිදී සැලකිල්ලක් දැක්විය යුතු කරුණු කාරණා. පින්නතනේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ බුදු ගුණ පිළිබඳව අපි අනුස්මරණය කරනකොට කෙනෙකුට ඊටාම පහසුම ක්‍රමවේදයක් තමයි ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවබෝධ කර ගැනීම ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැකීම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු බුදුරජාණන් වහන්සේ දකිනවා කියලානේ එනිසා ධර්මය තුලින් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ කොහොමද ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්නේ ඔබ ධර්මදේශනාවක් අහනකොට ඒ වගේම ඔබ ත්‍රිපිටක ග්‍රන්ථයක් පරිශීලනය කරනකොට සූත්‍ර දේශනාවක් අහනකොට බලනකොට ඔබට ඒ තුල දැනෙන ධර්ම රසය ඒ තුල ඔබට දැනෙන අවබෝධය පිළිබඳව මොහොතක් හරවන්න බුදුගුණ පිළිබඳව කරන මානසිකාරයකට ඔබේ සිතට අනිත්‍ය නිස්සිත ධර්මයන් සිහිපත් කරනකොට ඔබේ සිතට අනාත්ම නිස්සිත ධර්මයන් සිහිපත් කරනකොට මේ ස්කන්ධ ධර්මයක පැවැත්මක් පිළිබඳව නේද සත්පුද්ගල සංඥා උපදවාගෙන තිබෙන්නේ කියන එක ඔබේ හිතට දැනෙනකොට ඒ දැනෙන අවබෝධය සහ ඒ දැනෙන මානසික නිදහසක් ඔබ එසේම බුදු බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් අරමුණු කරන්නට පාදක කරගන්න. මෙබඳු ධර්මයක් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගත්තා නේද? මේ ධර්මයේ සියුම් බව වැටහෙනකොට ඒ ධර්මයේ තිබෙන ගැඹුරු බව ඔබට තේරෙනකොට එබඳු වූ ධර්මයක් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ සම්භූ ඥාණයෙන් පරෝපදේශ රහිතවයි කියලා ඔබට වැටහෙනකොට ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව අනන්ත අප්‍රමාණ ශ්‍රද්ධාවක් අනන්ත අප්‍රමාණ ගෞරවයක් Tamange සිත තුළ ඇති වෙනවා. මේ විදිහට ඔබ යම් යම් දහම් මනස්කාරයක් කරනවා නම් ඒ ඒ දහම් මනසිකාරයන් ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ හිතට දැනෙන විදිහට ඔබේ හිතට භාවිත වෙන විදිහට ශ්‍රද්ධාව ඔප්නම් වෙන විදිහට මනසිකාරය පවත්වන්නට එය බුද්ධානුස්සති භාවනාවෙහි එක් පියවරක් ඒ වගේම ඔබට පුළුවන්කම තිබෙනවා නවරහාදී බුදුගුණ පිළිබඳව ඔබට එකින් එක යම් යම් මානසිකාරයක් විදිහට කරත් පැවැත්වීමට සිහිය පවත්වන්නට අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු මේ ආදී ලෙස අපි බුදුගුණ පිළිබඳව එකින් එක එකින් එකගෙන මානසිකාරයේ පවස්තනකොට ඔබට වඩාත් සමීපවන ඔබට වඩාත් තේරෙන ඔබට වඩාත් අවබෝධ වෙන හිතට දැනෙන බුදුගුණයක් වඩාත්ම තියෙන්නට පුළුවන් අන්න ඒ බුදු ගුණය අරගෙන ඒ බුදු ගුණය පිළිබඳව නැවත නැවත නැවත නැවත අනුස්මරණය කිරීම විදිහටත් බුද්ධානුස්සතිය ඔබට වඩන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ බෝධිසම්භාර ධර්මයන් පුරන කාලෙදී ඒ අප වෙනුවෙන් මහත් අනුකම්පාවෙන් ඒ සසර සංසාර සාගරයේ තුල ඒ විඳි දුක්ගැහැට පිළිබඳව බුද්ධත්වයට පත්වන්නට ප්‍රථමයෙන් ඒ විඳපු අනන්ත අප්‍රමාණ දුක් පිළිබඳව කෙනෙකුට මානසිකාරය පවත්වමින් තමන්ගේ හිතේ ශ්‍රද්ධාව උපදව ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඒ බුදුගුණ පිළිබඳව තවත් කෙනෙකුට වාචික වශයෙන් සජ්ජායනා කරමින් ඒ බුද්ධානුස්සතිය දිනු කරන්නට පුළුවන්කමක් තිබෙනවා. වාචික වශයෙන් සජ්ජායනා කරමින් කියලා කිව්වේ වචනයෙන් සජ්ජායනා කරන්නට පුළුවන්කම ලැබීම. වචනයෙන් සජ්ජායනා කිරීම කියලා කියන්නේ දැන් අපි අරහං බුදු ගුණය පිළිබඳව ගත්තාම එයා නැවත නැවත වචනයෙන් පුරුදු කරනවා අරහං අරහං අරහං කියලා අර නාති ශීඝ්‍ර නාති ශනික වශයෙන් ඒ කියන්නේ ගොඩාක් වේගෙන් හිත හිත යන්නේ නැහැ. හිමීට හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙබඳු උත්තරීතර ගුණයෙන් යුක්ත මහෝත්තමයාණන් වහන්සේ නමක්. සියලු කෙලෙසුන් කෙරෙන් දුරු මහෝත්තමයාණන් වහන්සේ නමක් කියන මේ සංඥාව හිතේ දරාගෙන මේ අදහස Tamange හිතේ ඇති කරගෙන ඒ අදහස තුළ හොඳට සිහිය පවත්වා ගනිමින් කෙනෙකුට වාචිකව අරහං කියන ගුණය දිනු කරන්නට පුළුවන්කම තිබෙනවා. තායිලන්ත ආදී රටවල් වල බොහෝ විවිධ භාවනා සම්ප්‍රදායන්හිදී බුදුගුණ භාවනාව දිනු කිරීම බොහොම ප්‍රචලිතයි. එතනදී ගොඩක් වෙලාවට භාවිත කරන දෙයක් තමයි බුදු ගුණයක්ගෙන එලෙස භාවිත කිරීම වාචිකව පුරුදු කිරීම ඊට පස්සේ මානසිකව ඒක පුරුදු කිරීම එතකොට එහිදී බොහෝ විට බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ ආදී ලෙස නැවත නැවත පුනරුච්චාරණය කරමින් ඒ පිළිබඳව තමාගේ සිහි පැවැත්වීම සිද්ධ කරමින් භාවිත කිරීම ඒ සම්ප්‍රදාය තුළ ප්‍රධාන වශයෙන්ම දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ භාවනා සම්ප්‍රදායන් තුළ ඒ විදිහට ඒ තමන්ගේ මනස මෙහෙවීම තුළිනුත් ඒකාග්‍රතාවයක් ඇති වෙනවා මානසික ඒකාග්‍රතාවයක්. ඒ ඒකාග්‍ර වූ මනස ක්‍රමානුකූලව විපස්සනාව පැත්තට නැඹුරු කර ගැනීම ඉන්පසුව සිදු කරනු ලබනවා. එනිසා බුදුගුණ භාවනාව સિદ્ધ කරනකොට ඔබට මේ නවරහාදී බුදුගුණයන්ගෙන් එක් බුදුගුණයක් අරගෙන ඔබට හිතට දැනෙන විදිහට ඔබට හිතට හැඟී යන විදිහට ඒ ආකාරයට මානසිකාරය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඔබට තවත් ආකාරයකට කිව්වොත් මේ නවරහාදී බුදුගුණයන්ම අරගෙන අපි අරහං කියන බුදුගුණය අරගෙන ඔබ අරහං කියන බුදුගුණය පිළිබඳව මනසින් එක්තැනකට වෙලා මෙනෙහි කරන්නට පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ මේ හේතුව නිසා අරහන් නම් වනසේක ආදී ලෙස ඒ අරහම් බුදුගුණය පිළිබඳව ඔබට මානසිකාරය කළ හැකි සෑම විශේෂ පරාසයක් ඔස්සේම ඔබේ මනස මෙහෙවමින් අරහම් බුදු ගුණය පිළිබඳව මෙනෙහි කරනවා. පිනතේ අරහම් බුදු ගුණය කියන්නට ගියත් මුළු 84000ක් ධර්මස්කන්ධේම කැටිකොට ඒ අරහම් බුදු ගුණය තුලට සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙනවා. නුවණැත්තෙකුට. එනිසා බුද්ධානුස්සතිය කියන දේ නුවණැත්තෙකුට මහා විශාල සාගරයක් වගේ. සාගරයට කැමැති කැමැති තැනකින් ප්‍රවේශය සලසාගත හැකි වගේ නුවණැත්තෙකුට බුද්ධානුස්සතිය නැමැති සාගරයට කැමැති කැමැති තැනකින් ප්‍රවේශය සලසාගත හැකියි. එනිසා එයාට මේ අරහන් කියන බුදුගුණය පිළිබඳව මනසිකාරය කරන්නට පටන් ගත්තා. ඒ එකම බුදුගුණය ගැන අනන්ත අප්‍රමාණ න්‍යායන්ගෙන් කෙලවර කරන්නට පුළුවන්කම තිබෙනවා. මුළු ජීවිත කාලයම කෙනෙක් මනසිකාරය කළත් අරහන් බුදුගුණය පිළිබඳව මානසිකාරයේ කොට නිමවන්නට පුළුවන් කමක් නැත්තේ. එතරම් න්‍යායන්, එතරම් ප්‍රභේදයන් මේ අරහං කියන එකම බුදු ගුණය තුළ ඇතුළත් වෙනවා. ඒ නිසා අරහං කියන බුදු ගුණය අරගෙන කෙනෙක් මානසිකාරය කරන්නට පටන් ගැනීම තුළිනුත් මේ බුද්ධානුස්සතිය ප්‍රකට කරගන්නට වඩන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි සම්මා සම්බුද්ධෝ කියලා ගත්තාම මේ බුදු ගුණය ගැනත් ඒ විදිහට මානසිකාරය කරන්නට පුළුවන්කම තියෙනවා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙබඳු වූ ගුණයන්ගෙන් යුක්ත නිසාම සම්මා සම්බුද්ධයි කියලා කෙනෙකුට මානසිකාරය පවත්වන්නට පුළුවන්. වෙනතර මේ ආකාරයන්ගෙන් අපිට බුද්ධානුස්සති භාවනාව ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා විවිධ ආකාරයන්ගෙන්. ඒ කොයි ආකාරයෙන් භාවනා කළත් ඒක ඊටාම හොඳ දෙයක්. තමන්ගේ හිත දියුණු කරන්නට පුළුවන්කම තිබෙන දෙයක්. විශේෂයෙන්ම බුද්ධානුස්සති භාවනාව දියුණු කිරීම තුළින් ඇතිවන දේ තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු වීම කියන දේ. බුද්ධානුස්සති භාවනාව දියුණු කිරීම තුළින් ඒක අනුස්සති භාවනාවක් විදිහට බලාපොරොත්තු වන්නේ ධ්‍යාන ඉපදවීම නෙමෙයි. අර්පණා ධ්‍යාන ඉපදවීම නෙමෙයි. තමන්ගේ සිතෙහි පවත්නා ඒකාග්‍රගත භාවය තමයි මෙතනදී බලාපොරොත්තු වන්නේ. ඒ වගේම කුසල නිශ්චිත මානසිකාරය. එදිනෙදා ජීවිතය ගත කරනකොට ඔබට මොනතරම් අකුසල ප්‍රමාණයක් ඇතිවන්නට පුළුවන්ද? එදිනදා ජීවිතය ගත කරනකොට ඔබට බොහෝ අකුසල් Tamange සිතට ඇතුළත් කරන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළත් ඔබේ හිතට නොඑක අකුසල් සිතුවිලි ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. මේ රටේ පවස්නා තත්ත්වය පිළිබඳව කල්පනා කරත් ඔබට මුහුණ දෙන්නට සිදුවන අපහසුතාවයන් පිළිබඳව කල්පනා කරත් ප්‍රායෝගිකව කෙනෙකුගේ හිත සෙලවෙන කෙනෙකුගේ හිත කම්පාවටපත් වෙන අවස්ථාවන් තමන්ගේ අපහසුතාවයන් හමුවේ කිපීමටපත් වීම සාමාන්‍යයෙන් පුහුදුන් චිත්තසංතානයක ස්වභාවය. එනිසා ඔබ මේ අවස්ථාවල තමන්ගේ හිත රැකගන්නට කල්පනා කරන්නට ඕනේ. ගොඩක් වෙලාවට අපි දේවල් පිළිබඳව ලෝකේ පවත්නා දේවල් පිළිබඳව කල්පනා කරා කියලා ඒ ප්‍රශ්නේ දේවල් විසඳන්නට අපට පුළුවන් කමක් නැත්තේ නැහැ. ප්‍රශ්න විසඳිය යුතු විසඳිය හැකි වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට මේ ප්‍රශ්න ගැටලු දිහා විසඳන්නට අවශ්‍ය වෙලාවෙදී අපි තීරණ ගැනීම වැදගත්. නමුත් අපි කල්පනා කළා කියලා අපේ හිත द्वේෂයෙන් අපි පුරෝගෙන හිටියා කියලා ඒ ගැන අපි හිත හිත හිටියා කියලා ඒක ප්‍රශ්නෙට විසඳුමක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට තෙල් පොලිමකට වෙලා ගෑස් පොලිමකට වෙලා ඔබ හිතින් කාටවත් දැන දැන හිටියා කියලා කාටවත් හිතින් දොස්තියතිය හිටියා කියලා ඔබට ලැබෙන සපතක් නැහැ. ඒ හේතු කරගෙන ඔබට කල්ැතුව තෙල් ලැබෙන්නේ නැහැ, කල්ැතුව ගෑස් ලැබෙන්නේ නැහැ. එතකොට ප්‍රායෝගිකව ගත්තාම අපි ඒ වගේ වෙලාවල් වල පවත්වන අකුසල චේතනාව අපටමයි හානිදායක වෙන්නේ. ඒක තව කෙනෙකුට හානිදායක වෙනවට වැඩිය අපටම හානිදායක වෙන දෙයක්. ඒ නිසා ඒ බඳු වෙලාවල් වල අපි දක්ෂවන්නට ඕනේ අපේ හිත පිච්චෙන්නේ නැති වෙන්න. අපි අකුසලයන්ටපත් නොවන විදිහට අපේ මනස සකස් කරගන්නට. ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න ඒ වෙලාවට පුරුදු වෙනවා නම් මේ මම තරහ ඇති කරගන්න ගැනීමෙන් යහපතක් සිද්ධ වෙනවද? මට යහපතක් සිද්ධ වෙනවද? ඒක ලෞකික යහපතක් හරි සිද්ධ වෙනවා නම් ඔබට කල්ැතුව තෙල් ටික ලැබෙනවා නම් ගෑස් ටික ලැබෙනවා නම් කමක් නැහැ කියන එක. ඒකත් වෙන්නේ නැහැනේ. අඩුම තරම්. ඒ නිසා මේක නිර්පරාධයේ ඇති කරගනු ලබන අකුසලයක්මයි. ඒ නිසා මේක නුසුදුසු දෙයක්මයි කියලා කල්පනා කරන්නට පුරුදු වෙන්නට ඕනේ. ඒකෙන් කියන්නේ ලෞකිකාර්ථයක් සඳහා අකුසලයක් කරන්නට කියන එක නෙමෙයි. මේ ඒකේ තියෙන નિરර්ථක බව අපි තේරුම් ගන්නට වැඩ කරන්නට ඕනේ මානසිකාරයේ පවත්වන්නට ඕනේ. මොකද අපි ද්වේෂයෙන් අපි තරහෙන් කටයුතු කළා කියලා අපිට ලාභයක් ලැබෙන්නේ නැහැ. මෙලොවත් දුකටපත් වීම, පරලොවත් දුකටපත් වීම තමයි තියෙන්නේ. ඒ නිසා ඒ වගේ වෙලාවකට ඔබට පුළුවන් නම් බුදුගුණ පිළිබඳව හිත හිත හිත ඉන්න ඔබට පුළුවන් නම් ඒ ගැන මානසිකාරයේ පවත්වන්න ඒක ඊටාම ප්‍රායෝගිකව ඔබේ හිතේ අකුසලයන් යටපත් කරන්නට හේතුවක් බවට පත්වනවා. ඔබට ගත හැකි මේ ප්‍රශ්න විසඳ ගන්නට ගත ගන්නට අවශ්‍ය තීන්දුව తీරන ගන්න අවශ්‍ය වෙලාවට ඔබ තීන්දුව తీරන ගන්න එක වෙනම දෙයක්. හැබැයි අපහසුතාවයන්ට පත් වෙලා ඔබ ඉන්න වෙලාවේදී ඔබ ද්වේෂයෙන් හිත පුරවගත්ත කියලා ඔබට කිසිම පළ ප්‍රයෝජනයක් වන්නේ නැහැ. ඒ නිසා ඔබ හොඳින් කල්පනා කරන්නට ඕනේ. හොඳින් මානසිකාර්යය පවත්වන්නට ඕනේ. ඔබේ හිත පුච්ච ගන්න නැතුව ඉන්න. ඔබේ හිත තරහෙන් ආවරණය වෙන්නට නොදී, වැහිලා යන්නට නොදී පවත්වා ගන්නට. ඒක නිරන්තරයෙන්ම ඔබේ මානසිකාරයේ මේ බුද්ධානුස්සති භාවනාවක් ආදී තුළ පවත්වන්නට පුරුදු වෙන්න. මේ අනුස්සති භාවනාවක් විදිහට බුද්ධානුස්සති භාවනාවේ ප්‍රායෝගිකව ඊටමත් අර්ථයක් ලබන්නට පුළුවන්කම තියෙනවා බොහෝ දෙනෙකුට. ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි අනේ ස්වාමීන් මට බෑ මේ සිත එකඟ කරගන්න ගොඩාක් අරමුණු වල හිත යනවා බොහොම වේගෙන් යනවා කොහොමද මේ හිත එකඟ කරන්නේ කියලා. වෙනතුනේ මේ විදිහට අපේ හිතේ නොයේ අරමුණු වේගෙන් යනකොට අරමුණු අතර සැරිසරනකොට එකපාර ආනාපාන සති භාවනාවකට වගේ අර වෙන අරමුණු ඔක්කොම නතර කරලා එක තැනකට හිත ගන්න ප්‍රායෝගිකව අමාරුයි. හැබැයි අපිට පුළුවන් දෙයක් ගැන හිතන්න. කල්පනා කරන්න පුළුවන්. එක වීතියක හිත හිත යන්න පුළුවන්. බුද්ධානුස්සතිය කියනකොට අපි හිතනවා. ඒ පිළිබඳව අපි මානසිකාරයක් කරනවා. අපි හිතනවා දෙයක් ගැන. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳව විවිධ අරමුණු තුලින් අපි මානසිකාරය පවත්නවා. හැබැයි බුදු ගුණ කියන සීමාව ඇතුළත තමයි සිත පවත්වන්නේ. නිසා බුදු ගුණ ඇතුළේ සිත ඒකාග්‍රගතයි. බුදු ගුණ වලින් බැහැරට සිත යන්නේ බුදු ගුණ ඇතුලේ සිත ඒකාග්‍රගතයි. ඒකට අර භාවනාවක් කරන්නට බැරිම කෙනෙකුට උනත් අමුතුවෙන් ඉඳගෙන පැත්තකට ගිහිල්ලා භාවනාවක් කරන්න බැරිම කෙනෙකුට උනත් එයාට උනත් පුළුවන් මිදුලක් අතු ගන්න ගමන් එදිනෙදා දෛනික ඔබේ වැඩක් කරන ගමන් උනත් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. බුදු ගුණ ගැන මානසිකාරය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක කාටත් යහපත පිණිස පවත්නා භාවනාවක්. ආනාපාන සතිය ආදී ඒබඳු භාවනාවක් සිද්ධ කළත් බොහෝ සමතේ අසුරු කරන භාවනාවක් කළත් ඒ කෙනාටත් ඒ භාවනාවට ප්‍රවේශය සලසා ගන්නට ප්‍රථමයෙන් සුළු මොහොතක් නමුත් බුද්ධානුස්සති ආදී මානසිකාරයක සිත පැවැත්වීම තමන්ට නිර්භය භාවය ඇති කරන්නට ඒ භාවනාව සාර්ථකව සිද්ධ කරගන්නට හේතුවක් ඇති වෙනවා. පිනතුනේ බුදුගුණ භාවනාව කියන දේ කෙනෙක්ව සිත සනසා සිතේ නිවීම ඇති කරලා යහපත් තත්ත්වයෙන් පවත්වනවා වගේම ඒක එයාට එයාගේ ජීවිතය තුළ අභය බව, නිර්භය බව ඇති කරන්නටත් ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. එනිසා බුද්ධානුස්සතිය කියන දේ තාම ප්‍රායෝගිකව අපි දියුණු කළ යුතු වැඩි යුතු වූ භාවනාවක්. ඔබ එනිසා මේ එක එකිනෙක බුදු ගුණය අරගෙන ඒ පිළිබඳව නිරන්තර මානසිකාරයේ පවත්වන්නට උත්සාහවත් වන්නේ. බුදු ගුණ ගැන එකින් එක අරගෙන වෙන වෙනම විවිධ පරාසයන් ඔස්සේ විවිධ විදිහට ඔබට එහි පවත්නා ප්‍රභේද ගැන කතා කරන්නට ගියොත් මේ භාවනා වැඩසටහන වසර ගණනාවක් වුණත් කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා. මොකද සෑම ධර්ම කාරණාවක් තුළින්ම බුදු ගුණයන් නිස්මතු කොට දක්වන්නට පුළුවන්කම තිබෙන නිසා. උදාහරණයක් හැටියට අපි එකම අරහන් බුදු ගුණය පිළිබඳව හිතමුකෝ. පිනතුනේ අරහන් කියලා කියනකොට අරහන් කියන වචනය යෙදෙන්නේ ආරකා සබ්බ කිලේසාති සියලු කෙලෙස් ධර්මයන් අතහැර දැමීම නිසා බුදුරජාණන් වහන්සේ ආරකන අරහන් නම් වනසේක. එතකොට ආරකා කියන එකේ අයන් ආකාරය අකාරයේ බවට පත් වෙලා ඊට පස්සේ කකාරයට හකාරාදේශ වෙලා නිග්‍රහීතයක් ඇවිල්ලා තමයි මේ අරහන් කියන පදේ සැකසෙන්නේ. එතකොට මේ විදිහට අරහං කියන පදයේ සැකස්න බැලුවාම සියලු කෙලෙස් ධර්මයන්ගෙන් මිදුන නිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක. සාමාන්‍ය තේරුම අරහං කියන අපි සුදුසුයි කියන එකට බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ පූජාවන් පිළිගැනීමට සුදුසු වූසේක. එතකොට ඒ සියලු දෙව් මිනිසුන්ගේ පූජාවන් පිළිගැනීමට සුදුසු වුණේ ඇයි? ඒ සියලු දෙව් මිනිසුන්ගේ පූජාවන් පිළිගැනීමට සුදුසු උනේ භාග්‍යතුන් වහන්සේ සියලු කෙලෙස් ධර්මයන් සහ මුලින්ම දුරු කළ නිසා සම්භූ ඥානයෙන් සියලු කෙලෙස් ධර්මයන් දුරු කළ නිසා ඒ නිසා අපිට කෙලෙස් ධර්මයන්ගේ දුරු කිරීම පිළිබඳව කල්පනා කරනකොට අපිට නොඑක් ආකාරයන්ගෙන් ආස්කවයන් කෙරෙන් උපාදානයන් කෙරෙන් සිත මිදුණු ආකාරය ජරා මරණයන්ගෙන් සිත මිදුණු ආකාරය ජාතියෙන් සිත මිදුණු ආකාරය ඒ වගේම භවයෙන් සිත මිදුණු ආකාරය, උපාදානයෙන් සිත මිදුණු ආකාරය, සංහාවෙන් සිත මිදුණු ආකාරය, වේදනාවෙන් මිදුණු ආකාරය, ස්පර්ශයෙන් මිදුණු ආකාරය, සලායතනයන්ගෙන් හිත මිදුණු ආකාරය. මෙන්න මේ ආදී ලෙස පින්නතුනේ අවිද්‍යාවෙන් අවිද්‍යාව දක්වාම අපට පුළුවන්කම තියෙනවා. පටිච්ච සමුප්පාද ධර්මය තුළින් අපිට බුදුගුණ පිළිබඳව අරහම් බුදුගුණය පිළිබඳව මානසිකාරයේ පවත්වන්නට. දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව මානසිකාර්යය පැවැත්වීම තුළින් අපිට පුළුවන්කම තියෙනවා අරහම් බුදු ගුණය පිළිබඳව මානසිකාර්යය පවත්වන්නට. ඒ නිසා ඒ එකම බුදු ගුණයක් අරගෙන උනත් තමන් දන්නා සෑම ධර්ම න්‍යායක් පිළිබඳවම මානසිකාර්යය පවත්වමින් මෙන්න මේ හේතුව නිසා බුදුරජාණන් වහන්සේ අරහන් නම් වූසේක. අපිට මානසිකාර්යය පවත්වන්න පුළුවන්කම තියෙනවා. ඒක ඊටාම ප්‍රායෝගිකව හිතට දැනෙන මහා ශ්‍රද්ධාවක් Tamange හිතට ඇතුල් වෙන ක්‍රමයක්. ඒ නිසා තමයි කිව්වේ එකම බුදු ගුණයක් ගැන උනත් වර්ණනා කරන්නට ගියොත්, කියන්නට ගියොත්, දේශනා කරන්නට ගියොත් ඒ සීමාවක් නැතිව ඒක කරන්නට පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට අපි දේශනා මාලාව අපි උදාහරණයක් ඇටියට පටිසම්භිදා මග්ගප්‍රකරණය ආශ්‍රය කරගෙන අපි වසර වසරකට වැඩි ප්‍රමාණයක් ඒ දිගින් දිගටම දේශන මාලාවන් සිදු කරගෙන යනවා. එතකොට අපි ඒ ඒ තුල දේශනා 100කට වැඩි ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. පින්නතුනේ මේ බුදුගුණ පිළිබඳව තියෙන ප්‍රසත්‍ය ඥානයන් පිළිබඳව තියෙන ඒ බුදුරජාණන් වහන්සේ තුළ विद्यमान වෙන ඥානයන්ගේ තියෙන ප්‍රභේද තමයි ඒ තුළ කතා කරන්නේ. ඒ තුළ සාකච්ඡා කරන්නේ. ඒකට හිතන්නකො බුදුගුණ පිළිබඳව ඒ සෑම බුදු ගුණයක් සෑම ඥානයක් සෑම ඒ ඥානයක් ඇතුළත තියෙන අන්තර් ඥානයක් තුළ තුලින්ම අපේ හිත පවත්වමින් බුදුරජාණන් වහන්සේ අරහන් කියලා අපිට මේ තමන්ගේ හිතේ මානසිකාරය සැලසීම කරන්න පුළුවන්. එතකොට මේ බුදු ගුණය ගැන වර්ණනා කරන්නට ගියොත් එහෙම ඒක කෙලවරක් නැතිව කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අරහන් බුදු ගුණය ගැන හිතන්නට ගියොත් වෙනතුනේ ඒකේ කෙලවරක් නැත්තේ නෑ. නිසා ඔබට දැනෙන විදිහට ඔබ ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියෙන තරමට ඔබ ධර්මයක් අහලා ධර්මදේශනාවක් තේරුම් ගත්තාම ඒ තේරුම් ගත්ත අවබෝධ ඥානය තුළින් පවා ඔබ බුදුගුණ පිළිබඳව මොහොතක් අරගෙන මනසිකාරයේ පවත්වන්නට පුරුදු වෙන්න. ඒ වගේම එදිනෙදා කටයුතු කරනකොට ඔබ මේ බුදුගුණේ පිළිබඳව නිරන්තර මනසිකාරයක් හිතට නගන්න පුරුදු වෙන්න. ගොඩාක් ලොකු ගැඹුරු මානසිකාරයන්ට යන්න ඉඩ කඩක් නැති වෙනකොට බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ පූජාවන් පිළිගැනීමට සුදුසු වූසේක. මාගේ බුදුරජාණන් වහන්සේ අරහන් නම් වූසේක. මේ ආදී ලෙස ඒ බුදුගුණ පිළිබඳව නැවත නැවත නැවත නැවත ඒ විදිහට මානසිකාරය කරන්නට ඔබ පුරුදු වන්න. ඒක ඊටාම පහසුවෙන් තමන්ගේ ජීවිතය තුළ බුද්ධානුස්සති භාවනාවක් විදිහට ඔබට දියුණු කරන්නට පුළුවන්කම තිබෙන ක්‍රමවේදයක්. එනිසා මේ ආකාරයන්ගෙන් ඔබ ඔබේ ජීවිතය කොහොම හරි මේ ආකාරයෙන්ම ඔබේ ජීවිතේ කොහොම හරි මේ බුද්ධානුස්සතිය ප්‍රගුණ කරන තැනක් බවට ගන්න. ඔබේ හිත ගඳ කිලියක් බවට ගඳ කුටියක් බවට පත් කරගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අනුස්මරණය කරන සිහිපත් කරන කෙනාගේ හිතට අකුසලයක් ඉදිරිපත් වෙනකොට බුදුරජාණන් වහන්සේ සමීපයේහි බලාගෙන ඉන්නවා වගේ එයාගේ හිතට දැනෙනවා. අකුසලයන් කරන්නට ලැජ්ජාව බය උපදිනවා. ඒ වගේම තමන්ගේ හිතට බයක් දැනෙනකොට පැතිගැනීමක් දැනෙනකොට බුදුගුණ පිළිබඳව අරමුණු වෙනවා බුදුගුණ පිළිබඳව මානසිකාරය කරනවා. පින්නතුනේ මරණාසන්න මොහොතදී උනත් ඒ කෙනාට අරමුණු වෙන්නේ එයා නිරන්තරයෙන්ම වඩපු එයාට සැනසීම ලබා දෙන බුද්ධානුස්සතියයි. අපිට නිරන්තරයෙන්ම කරදරයක් වෙනකොට අපහසුතාවයක් එනකොට අපිට රක්ෂාස්ථානයක් සිහිපත් වෙනවානේ. අපිට දෙමව්පිය සිහිපත් වෙනවා අම්මා තාත්තා අම්මා තාත්තාව සිහිපත් වෙනවා අපිට මොකක් හරි කරදරයක් එහෙම වෙනකොට. ඒ අපිට රක්ෂාස්ථානයක් හැටියට හිතේ තන තියෙන නිසා පුංචි කාලේ ඉඳලා අපිට අපිව රැක්කා අපිව බැලුවා කියන හැඟීමත් එක්ක. හැබැයි පින්නතුනේ අපිට බුදුගුණ පිළිබඳව නැවත නැවත මානසිකාරය කිරීම තුළින් එතන නිර්භය භාවය අපට ලැබෙනකොට මේ පැත්තෙන් දෙයක් අපිට උපද්ද්‍රවයක් එනවා කියලා තේරෙනකොටම නිරන්තරයෙන්ම අපිට සිහිපත් වෙන්නේ ස්වභාවිකවම බුද්ධානුස්සතිය. ඒ නිසා කෙනෙක් බුද්ධානුස්සතිය වඩනවා නම් ඒ ඒකාන්තයෙන්ම ඔහුට සුගතිගාමී වීම පිණිස පවත්නා කුසලයක් බවට පත් වෙනවා. මේ ජීවිතයේදී අරහත්ත්වය සාක්ෂාත් නොකළොත් එය ඒ පුද්ගලයාට ඒ වඩන බුද්ධානුස්සතිය සුගතිගාමී වීම පිණිස ඒකාන්තයෙන් හේතු වන කුසලයක්. එනිසා බුදුගුණ පිළිබඳව නැවත නැවත හිත පුරුදු පුහුණු කරන්න. ඒක ගොඩාක් ප්‍රායෝගිකව ඔබේ ජීවිතයට ඇතිවෙන ලෞකික ප්‍රශ්න වලින් ඔබව නිදහස් කරන දෙයක්. ඔබට එදිනදා ජීවිතය තුළ ඔබට ඇතිවෙන ගොඩාක් ප්‍රශ්න ගැටලු निराකරණය කරන්නට හේතු වන දෙයක්. බුද්ධානුස්සතිය තුළින් දිට්ඨ ධම්ම වේදනීයවම යානිසංසය ලබන්න පුළුවන්කම තියෙනවා. ලෞකික කුසලයේ තවදුරටත් දියුණු කරගන්නට හොඳ මූලාශ්‍රයක් බුද්ධානුස්සතිය කියලා කියන්නේ. ඒ වගේම ඒ කුසලපූර්ණ ජීවිතයේ කුසලපූර්ණ සිත තුළින් ඔබට යහපත් අර්ථයක් යහපත් ජීවිතයක් ලබන්නට මේ ජීවිතයේ තුලම උපදවන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ඉගෙන ගන්න දරුවෙක් වුණත් බුද්ධානුස්සතිය පිළිබඳව හිත පවත්වන්නට දවසේ එක මොහොතක් හරි බුදුගුණ භාවනාව පිළිබඳව තමන්ගේ හිත පවත්වන්නට උත්සාහවත් වන්නට ඕනේ. එනිසා ඒ සඳහා වේලාවක් වෙන් කරගෙන අඩුම තරමේ උදේට නැගිටින වේලාවට උදේ රැයට නිදාගන්න නිින්දට යන්න පෙර හෝ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ වලින් විඳක් සිහිපත් කරන්නට ඔබ සිහිපත් කරගන්න. එනිසා මේ දේශනාව තුළ බලාපොරොත්තු වුණේ ප්‍රධාන වශයෙන්ම එකින් එක බුදුගුණ පිළිබඳව අරගෙන ඒ ඒ බුදුගුණ පිළිබඳව වෙන වෙනම පැහැදිලි කරන්නට නෙමෙයි එහෙම පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ බොහෝ බුදුගුණ දේශනා ඔබට අන්තර්ජාලය තුළින් පවා හොයා ගන්නට පුළුවන්කම තිබෙනවා ඒ නිසා ඔබ බුදුගුණ පිළිබඳව ඒ ඔස්සේ ගවේෂණයක් කරන්න පුළුවන්. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ බුදුගුණ භාවනාවේ තියෙන වැදගත්කම සහ ඒ කළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව ඔබට පැහැදිලි කර දීම. නිසා කල්පනා කරගන්න මේ විදිහට කොහොම හරි භාවනාව තුළින් ඔබේ සිත නිවීම කරා පමුණවා ගන්න කියලා ඔබට සිහිපත් කරනවා. කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කළ යෝනිසෝ මනසිකාර්යය පවත්තලා සිද්ධ කරගත්ත මේ සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිස්සේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු ඒ දෙවියන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිස්සේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරන්න. අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම දරුවන් සරණයි.